සුපුරුදු විදිහටම මේ දේශනා මාලාව මේ සතියේ ආරම්භ කරමින් අපේ පූජනීය උඩුදුම්බර කාශ්‍යප ගෞරවනීය ස්වාමින් වහන්සේ අනිත්‍ය සංඥාව පිළිබඳව ඔබට දැනුවත් කළා ඔබට කරුණු කියා පහදා දුන්නා. ඉතින් අද දවසේදී මේ සිකුරාදා දවසේ පස්වැනි දේශනාව ලෙසින් අනිත්‍ය සංඥාව පිළිබඳව තවදුරටත් ඔබට අවබෝධයක් ලබා දෙන්නට මේ දේශනාව පවත්වන්නට අද දවසේදී ධර්ම සභාවට වැඩම කොට වදාලේ පූජනීය පොහොල්වැල්ලේ සාරද ගෞරවනීය ස්වාමීන් වහන්සේ අපි ගෞරවනීය ස්වාමීන් වහන්සේ පළමු කොට নমස්කාර පූර්වකව පිළිගනිමු සාදු සාදු සාදු සාදු නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස යංකෝ රාධ අනිච්ඡං తත්‍රතේ චන්தோ පහතබ්බෝ කිංච රාධ අනිච්ඡං චක්කුං කෝ රාධ අනිච්ඡං తත්‍රතේ චන්தோ පහතබ්බෝ රූපා අනිච්ඡා తත්‍රතේ චන්தோ පහතබ්බෝ චක්කු විඥානං අනිච්ඡං తත්‍රතේ චන්தோ පහතබ්බෝ චක්කු සම්පස්සෝ අනිච්චෝ తත්‍ර තේ චන්தோ පහතබ්බෝ යම්පිදං චක්කු සම්පස්ස පච්චයා uppajjati වේදිතං සුඛං වා දුක්ඛං වා දුක්ඛම සුඛං වා තම්පි අනිච්ඡන් తත්‍ර තේ චන්தோ පහතබ්බෝ තී වන්දනීය පූජනීය සම්බෝධි විහාරාධිපති නායක මාහිම්පාණන් වහන්සේ ඇතුළු පින්නන්ත අපේ මහා සංඝරත්නයේ අවසරයි ශ්‍රද්ධාවන්ත කාරුණික ගුණවන්ත පින්වත්නි ප්‍රත්‍යවේක්ෂා වැඩසටහන් මාලාවේ මේ සතියට નિયમિત වෙලා තිබුණු අනිත්‍ය සංඥා පිළිබඳව සාකච්ඡාමය වශයෙන් සහ ගැටළු සාකච්ඡා කිරීම වශයෙන් අපි ගෞරවනීය නායක ස්වාමින් වහන්සේ ලොකු ස්වාමීන් වහන්සේ දේශනා කිහිපයක් සිද්ධ කළා අද දවසේ අපට පැවරිලා තියෙන්නේ ඒ අනිත්‍ය පිළිබඳව ත්‍රිපිටක ධර්මය ඇතුලේ ඇසුරෙන් සාමාන්‍ය ජීවිතයේ වැඩ කටයුතු කරද්දී මේ අනිත්‍ය සංඥාව කොහොමද ජීවිතේට ගැටලු විසඳ ගන්නට ප්‍රශ්න විසඳ ගන්නට භාවිතා කරන්නේ කියන ස්වභාවය සහ අපි කොහොමද අනිත් අයටත් මේ අනිත්‍ය සංඥාව පිළිබඳව යම්කිසි අවබෝධයක් ලබා දෙන්න කියන කරුණු කාරණා පිළිබඳව සාකච්ඡා කරන්න. අනිත්‍ය කියන වචනේ අපිට අපේ ජීවිතේ බොහෝ වාරයක් ඇහිලා තියෙන වචනයක්. බොහෝ අය බොහෝ ගැටලු වුණාට පස්සේ ඔය අනිත්‍ය කියන වචනය භාවිතා කරන ස්වභාවයක් තියෙනවා. අනිත්‍ය කියන වචනයට ප්‍රතිවිරුද්ධ වචනේ තමයි නිට්ටයයි කියන වචන ස්වභාවය. එහෙනම් අපේ හිතවල උපදින ආකාර දෙකක් තියෙන එකක් අනිත්‍ය හැඟීම උපදිනවා අනිත් පැත්තෙන් නිට්ටය හැඟීම උපදිනවා. අනිත්‍ය පිළිබඳව ගැඹුරු හැඟීම් උපදින්න නම් බුද්ධ ශාසනයක් හම් වෙන්න ඕනේ. බුද්ධ ශාසනයක් තුලදී තමයි අපට අනිත්‍ය පිළිබඳව සංකල්පෙන්නේ. සසර ගමනේ බොහෝ වාරයක් අපේ හිතේ ඇසුරු වෙලා තියෙන්නේ අසුරු කරන්නේ හිත නිත්‍ය සංඥාව. නිත්‍යයි කියලා කියන්නේ යමක වෙනසීමක් ගැන අපට අදහසක් ඉන්නේ නැත්තම්. අපිට අපේ ජීවිතයේ අද දවසේ වෙනසෙන ස්වභාවය එකක් කියලා මතක් වුනේ නැත්තම්. ඒ නිත්‍ය හැඟීමකින් අපි ඉඳලා තියෙන්නේ. මේ ජීවිතය කියන්නේ නස්සන ධම්මං නස්සති කියන්නේ නැසිල යන දෙයක් මේක නැසෙන්න තියෙන එක මේක නැසනවාමයි. නමුත් අපිට මේ නැසෙන්න තියෙන දේ නැසෙන්න දෙයක් කියලා සංකල්පයක් එන්නේ කියන්නේ නිත්‍ය හැඟීමක් හිතේ තියෙනවා. අපිට අපේ දරුවෙක්ගෙන් ආදරයක් එහෙම කරුණාවක් හරි වටිනාකමක් හරි ලැබෙනකොට ඒකත් අර නස්සන ධම්මං නස්සති තමයි. නැසෙන ස්වභාවයේ දේවල් නැසනවා කියන ධර්මතාවය ස්වභාව කොටගත්තත් තමයි අපිට දරුවෙක්ගෙන් ලැබෙන ආදරයක් කියලා කියන්නේ. නමුත් අද දවස තුල අපිට තවත් කෙනෙක්ගෙන් එහෙම ආදරයක්, කරුණාවක්, ගෞරවයක්, වටිනාකමක්, සැලකිල්ලක් ලැබෙනකොට ඒක වෙනස් වෙන ස්වභාවයේ එකක්, ඒක කැඩිලා බිඳිලා පළුදෙලා යන එකක් කියලා මතක්ුන් නැත්තම් නිත්‍ය හැඟීමෙන් ඉඳලා තියෙන්නේ. එතකොට අපේ ජීවිතවල යමක වෙනසීමක් ගැන අදහසක් එන්නේ නැත්තම් යමක වෙනස් වෙන ස්වභාවය ගැන අදහසක් එන්නේ නැත්තම් හිත ඇතුලේ ඒ නිත්‍ය හැඟීම. නමුත් අපිට නැසෙන දේවල් නැසෙනවා කියලා යම් කිසි අදහසක් එනවනම් වෙනස් වෙන දේ වෙනස් වෙනවා කියලා අදහසක් එනවනම් paludu වෙන දේ paludu වෙනවා කියලා අදහසක් එනවනම් කැඩිලා බිඳිලා යන්න තියෙන දේ කැඩිලා බිඳිලා යනවා කියලා අදහසක් එනවනම් අන්න ඒකට කියනවා අනිත්‍ය හැඟීම කියලා. නිත්‍ය හැඟීම කියන්නේ අපට අරමුණු වෙන දේවල් වල වෙනසීමක් පිළිබඳ අදහසක් නැති ස්වභාවය. අනිත්‍ය හැඟීම කියලා කියන්නේ අපට අරමුණු වන දේවල් වල වෙනසී යාමක් වෙනස් වීමක් විපරිණාම ස්වභාවයක් පිළිබඳව හිතෙහි නැගෙන අවබෝධාත්මක හැඟීම. එතකොට අපි බලන්න ඕනේ මේ අනිත්‍ය කියන මේ හැඟීම අපට උපකාර වෙන්නේ ඇයි කියලා. මේ හැඟීම ඇයි අපේ ජීවිතවලට එකතු කරගත යුත්තේ. දැන් අපේ ජීවිතවල එහෙමනේ පුංචි කාලේ ඉඳලා අපි එකතු කරගන්නවා. පුංචි කාලේ සෙල්ලම් බඩු එකතු කරගත්තා, පුත් පෑන් එකතු කරගත්තා, ඇඳුම් පැළඳුම් එකතු කරගන්නවා. අදටත් ගමනක් ගියොත් බොහෝ දේවල් එකතු කරගෙන එන්නේ අපි. ඒ වගේ ජීවිතයක් කියලා කියන්නේ විවිධ දේවල් එකතු කරගන්න වැඩපිළිවෙලක්. සිද්ධි ධමයක්. මේ බොහෝ දේවල් එකතු කරගන්න ජීවිතයේ ඇයි මේ කියන්නේ මේ ලෝකෙට පහළ වෙන සම්මා සම්බුදු රජාණන් වහන්සේලා අනිත්‍ය සංඥාව ජීවිතයට එකතු කරගන්නේ කියලා අපි බලන්න ඕනේ. ඇයි අපි අනිත්‍ය සංඥාව ජීවිතයට එකතු කරගත යුත්තේ? අපි අර බොහෝ දේවල් ලං කරගත්තේ අපට සැනසීම පිණිස. දැන් පුංචි කාලේ ඉඳලා අපි බොහෝ දේවල් ජීවිතේට ලං කරගත්තේ සැනසීම පිණිස. ප්‍රියමනාප රූප ලං කරගන්නවා, ප්‍රියමනාප ශබ්ද ලං කරගන්නවා, ප්‍රියමනාප ගන්ධ ලං කරගන්නවා, ප්‍රියමනාප රස ලං කරගන්නවා, ප්‍රියමනාප පහසවල් ලං කරගන්නවා, ප්‍රියමනාප ආදරය ආදී ලං කරගන්නවා. දවස ගානේ එකතු කර කර එකතු කර කර ජීවිතේ ගෙවෙනවා. දන්නේම නැහැ කාලය ගත වෙනවා. ඉතින් ඒ එකතු කරගත්ත දේවල් සැනසීම පිණිස එකතු කරගත්තට ඒවෙන් ස්ථීර සැනසීමක් ලැබුණද නෑ ඒ සැනසෙන්න කියලා එකතු කරගත්ත බොහෝ දේවල් නිසා තිබ්බ සැනසීමත් නැති වුණා තිබ්බ සැනසීම ඒකනේ අපි කියන්නේ පුංචි කාලේ කොච්චර නිදහසේ හිටියද පුංචි කාලේ අර තිබ්බ නිදහස නැති උනේ එකතු කරගත්ත දේවල් නිසා නේද? එකතු කරගත්ත දේවල් පංචකාම වස්තු ආදී එකතු කර ගැනීම හේතු කරගෙන තමා ළමා කාලයේ තිබ්බ නිදහස අපට මානසික නිදහස අහිමි වෙලා ගියේ. යමෙක් නමුත් අනිත්‍ය සංඥාව ජීවිතයට එකතු කරගත්තා. අන්න ඒක සැනසීමට හේතු වෙනවා. දැන් අරවා ලං කර ගැනීම නිසා අපිට ස්ථිර සැනසීමක් ලබන්න හේතුනේ නැහැ. අනිත්‍ය පිළිබඳව අවබෝධයක් අනිත්‍ය පිළිබඳ හඳුනා ගැනීමක් සංඥාවක් ජීවිතයට එකතු කරගෙන නැවත නැවත භාවිතා කළොත් ඒක ස්ථීර සැනසීමටම හේතු වෙනවා මොකක්ද ස්ථීර සැනසීම නිර්වාණ ශාන්තිය නිර්වාණය සාක්ෂාත් කිරීම සදාකාලික සැපය සදාකාලික සුවය විදියට සඳහන් වෙලා තියෙන්නේ නිර්වාණය එතකොට අන්නේ සදාකාලික සුවය ලං කර ගැනීමට අපිට අනිවාර්යයෙන්ම පුළුවන්කමක් ලැබෙනවා අනිත්‍ය සංඥා ආදිය එකතු කර ගැනීමෙන්. ඊළඟට අපි බලමු මේ අනිත්‍ය සංඥාව කියන මේ ස්වභාවය එකතු කර ගැනීමෙන් කුමක් හේතු වෙලාද සැනසීම උපදින්නේ කියලා. හරිද? දැන් බලන්න කාම වස්තුවක් සම්බන්ධව අපට සැනසීම ඇති වෙයි කියලා අපි ඒකට ඇලෙනවා. දැන් අපිට කාම වස්තුවක් එහෙම හමුනාම මේකෙන් සැනසීමක් ඇති වෙයි කියන අදහසත් එක්කම ඒ සම්බන්ධ ඇලීමක් උපදිනවා. ඒ කාමවස්තුව දකිනකොට ඇති වෙන ඇලීම තමයි පස්සේ දුක් විඳින්න හේතු වෙන්නේ. අනිත්‍ය සංඥාවෙන් වෙන්නේ ඒ ඇලීම නැති කළ දානවා. ඊළඟට බලන්න අපි අර මේ එක ඇලීමෙන් එකතු කරගත්ත දේවල් හින්දා ඒවත් එක්ක පසුකාලීනව ගැටීම් උපදින්නේ නැද්ද? නේද මේ ජීවිතේ වැඩිපුරම ගැටෙන්නේ නොඇලිච්ච අයත් එක්කද ඇලිච්ච අයත් එක්කද ඇලුණු අය අතර වැඩිපුරම ඇලුණු අයත් එක්කද පොඩ්ඩක් ඇලිච්ච අයත් එක්කද වැඩිපුරම ඇලුණු අයත් එක්ක තමයි වැඩිපුරම අමනාප වෙලා ඉඳලා තියෙන්නේ කතා නොකර ඉඳලා තියෙන්නේ එතකොට ඇලීම හේතු වෙනවා ගැටීම උපදින්න එතකොට කාමවස්තු හමුවේ උපදින ඇලීම් ගැටීම් නිසා දුක් උපදිනවා. නමුත් අනිත්‍ය සංඥාවෙන් කරන්නේ ඇලීම් ඒ ගැටීම් දුරු කරන එක. එතකොට ඒ ඇලීම් ගැටීම් ආදී දුරු වෙන දුරු වෙන්න ආපහුවර අපි අතීතයේ වින්දා වූ නිදහස් මානසික සුවය ලැබෙන්න පටන් ගන්නවා. එතකොට මේ අනිත්‍ය සංඥාව කියලා කියන්නේ මේ විදිහට අපිට මේ කාමරාග පටිඝාදී ගැඹුරු ක්ලේශ ධර්මයන් පවා ප්‍රහාණය කරගන්නට ලැබිච්ච ලකූම පියවුරුමයක් සාස්ෘණ වහන්සේගෙන් ලැබිච්ච. දැන් මේ බුද්ධ දේශනාවේ තියෙන එක සූත්‍රයක මිදි පොකුරක් තියෙනවා. දැන් මේ මිදි පොකුර කෙනෙක් මොකද කරන්නේ? gediyen gediye කඩනවා. මිදි පොකුරක් තියෙනවා කෙනෙක් gediyen gediye කඩනවා. නෝන තියෙන කෙනා මොකද කරන්නේ? නටුවෙන්ම කඩලා ගන්නවා. අරම gediyen කඩ කඩ කල්ගත කරන්න දෙයක් නැහැ. නටුවෙන්ම කඩලා ගන්නවා. අන්න ඒ වගේ සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස, කාමරාග, පටිඝාදී මේ ක්ලේශ ධර්මයන් නටුවෙන්ම ගලවලා දමන්න. නටුවෙන්ම උදුරලා දමන්න උපකාරක යම්කිසි විදර්ශනාමය සංඥාවක් තියෙනවා නම් ඒක අනිත්‍ය සංඥාව. සංයෝජන ධර්ම කියන ක්ලේශයන් ප්‍රහාණයට හරියට නටුවෙන්ම මිදි පොකුරක් ගලවලා දානවා වගේ සංයෝජන කියන මේ කෙලෙස් පොකුර ඉවත් කරන්නට අනිත්‍ය සංඥාව විශාල උපකාරක ධර්මයක්. එතකොට අපි බලමු අද අපි තෝරගත්ත දේශනා පාඨයේ තියෙන්නේ රාද කියන සාමින්හන්සේට බුදුරජාණන් වහන්සේ කළ අනුශාසනාවක්. රාද කියන සාමින්හන්සේ බුද්ධ ශාසනයේ පැවිදි වෙච්ච සාමින්හන්සේ නමක්. අර සාරිපුත්ත මහරහතන් වහන්සේ හා සම්බන්ධ රාද ස්වාමීන් වහන්සේ නෙවෙයි මේ ස්වාමීන් වහන්සේ. මේ ස්වාමීන් වහන්සේ එක දවසක් බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා වන්දනාමාන කරලා සඳහන් කරනවා භාග්‍යතුන් වහන්සේ මට හුදකලා වෙන්න ඕනේ. මට හුදකලා වෙන්න ඕනේ මට මේ නිර්වාණය සාක්ෂාත් කරන්න ඕනේ. ඒ නිර්වාණය සාක්ෂාත් කිරීමට යම් උපකාරක මානසිකාරයක් තියෙනවා නම් මට ඒ පිළිබඳව අනුශාසනා කරන්න කියන ඒ පිළිබඳව ඒ වෙලාවට බුදුන් වහන්සේ සඳහන් කරන්නේ යංකෝ රාදහ අනිච්ඡං తත්‍රතේ චන්தோ පහතබ්බෝ කියලා. රාද යමක් අනිත්‍ය නම් මේ ලෝකේ යමක් අනිත්‍ය නම් ඒ අනිත්‍ය දේ පිළිබඳව කැමැත්ත පහ කරන්න කියනවා. මේ සසර දුකෙන් නිදහස් වෙන්නට කරන්න තියෙන්නේ යමක් අනිත්‍ය නම් අනිත්‍ය දේවල් පිළිබඳව ඇලීම් සහගතව ඉන්නවා නම් ඒ ඇලීම් පහ කරන්න කියනවා. බුදුන් වහන්සේ සඳහන් කරනවා මොනවද අනිත්‍ය? අන්න එතනදී උගන්වනවා චක්කුං කෝරාද අනිච්චං. ඇහැ අනිත්‍යයි කියනවා. ඊළඟට සඳහන් කරනවා తත්‍ර තේ ඡන්தோ පහතබ්බෝ. ඒ ඇහැ ගැන අපට ඇලීමක් නැද්ද? දැන් මේ 40 හැඳිරි එනකොට බය වෙන්නේ. නේද? අපි හිතමු ඇහැට සබන් ටිකක් යනවා. ඇයි කලබල වෙන්නේ? ඇහැට අපි හිතමු පොඩා කුඩා කෘමි සතෙක් හෝ හපුටෙක් වගේ සතෙක් යනවා. ඇයි කලබල වෙන්නේ අපි? අපිට ඒ ඇහැ පිළිබඳව වටිනකමක් තියෙනවා. ඇහැ පිළිබඳව වටිනකමක් තියෙන හින්දා අපට ඇහැ ගැන ආදරයක්, ස්නේහයක්, ආලයක් තියෙනවා. ඒ හින්දා අපි ඒක රැකගන්නවා. මේ ජීවිතේ Taman රැකගන්න හදන හැම දෙයක් ගැනම ආලයක් නැද්ද හිතේ? නේද? ගෙවල් දොරවල් වල තියෙන අපි හිතමු ගෙදර තියෙනවා අලුත් ගුවන් විදුලි යන්ත්‍රයක්. ඒ වගේම අපි හිතමු ඇඳක් යට තියෙනවා පරණ පාවිච්චි කරන්න බැරි ගුවන් විදුලි යන්ත්‍රයකුත්. යකඩ බඩු කාර්යයක් આવොත් දෙන්නේ මොන ගුවන් විදුලි යන්ත්‍රයේද? ඇඳ යට තියෙන එක. ඇයි ඒක? ඒක අපිට වටින්නේ නැහැ. වටින්න තියෙන දේ ගැන ඇලීමක් නැහැ. හැබැයි අර යකඩ බඩු කාර්ය මහත්තයා කිව්වොත් අර මේසුර තියෙන ගුවන් විදුලි යන්ත්‍රය දෙන්න කියලා. දෙන්නේ නැහැ. <laughs> හරි වටිනවා අපිට ඒක. වටින නිසා අපි ඒකට ආශායි. අපි කියනවා මම ගොඩාක් ආස කරන රේඩියෝ එක මේ කරන් දෙන්න බෑ කියලා. අපි යමක් රකින්නේ අපිට ඒක පිළිබඳ වටිනාකමක් තියෙන හින්දා. අපි ඒ රකින්න අපිට වටිනා කියන දේ සම්බන්ධව ඇතුළාන්තේ ආශාවක් කැමැත්තක් තියෙනවා. එහෙනම් අපි ඇහත් හැමතිස්සෙම රැකගන්න උත්සාහ කරන්නේ ඇහැ අපට වටින නිසා. ඒ රැකගන්න උත්සාහ කරන වටින ඇහැගෙන අපට ලොකු ආලයක් තියෙනවා. ඡන්දයක් තියෙනවා, කැමැත්තක් තියෙනවා, තණ්හාවක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ සඳහන් කරන්නේ පින්නත්‍රාද අනේ ඇහැගෙන තියෙන තණ්හාව දුරු කරන්න කියනවා. හරිද? ඇයි? ඇහැ අනිත්‍යයි කියනවා. අපි මේක විස්තරාත්මකව කතා වෙන ඉස්සරහට. ඊළඟට සඳහන් කරනවා රූපා අනිත්‍යා. ඇහැට පේන රූපත් අනිත්‍ය ස්වභාවයටමයි අයිති. ඒ ඇහැට පේන රූපයත් අනිත්‍ය ස්වභාවය තමයි අයිති. රූපේ අනිත්‍ය ස්වභාවයට අයිති නිසා ඒ ගැන තියෙන තණ්හාව නැති කරන්න කියනවා. ඇයි අනිත්‍ය ස්වභාවයට තියෙන ඇහැ ගැන ඇලීම නිසා මොකද වෙන්නේ? රූපය නිසා මොකද වෙන්නේ? රූපය වෙනස් වෙන වෙනස් වෙන වාරයක් වාරයක් පාස අපට දුක් උපදිනවා. වෙනස් වෙන රූපයක් ගැන උපාදාන තියෙනවා නම් ඒ රූපය වෙනස් වෙනකොට දුක් උපදිනවා. දැන් බලන්න තමන්ට දරුවෝ ඉන්නවා. සමහර අම්මල කියනද නැද්ද මේ ළමයි පුංචි කාලේ හිතපු විදියට මේ හිටියනම් හොඳයි කියලා. නේද? ඒ කියන්නේ අර පුංචි කාලේ තිබ්බ ස්වභාවය මේ වෙනකොට නැහැ. ඒක සම්බන්ධව හිතේ වේදනාවක් තියෙනවා, දුකක් තියෙනවා. ඊළඟට ඒ දරුවා කියන රූපය ගත්තට පස්සේ ඒක ලෙඩ වෙනවා. නේද? ඒක ලෙඩ වෙනවා, ජරාටපත් වෙනවා, කැඩෙනවා, බිඳෙනවා, එන වෙනස් වෙනවා. අනේ වෙනස් වෙන ස්වභාවය හැමෝම අපට දුක් උපදිනවා. ඒ කියන්නේ අපිට යම්කිසි රූපයක් සම්බන්ධව වෙනස් වෙන රූපයක් සම්බන්ධව ඇලීමක් තියෙනවා නම් ඒ වෙනස් වෙන රූපය වෙනස් වෙන වාරයක් වාරයක් පාසා දුක් උපදිනවා. ඒ හින්දේ රූපය ගැන තියෙන තණ්හාව නැති කරන්න කියනවා. ඊළඟට සඳහන් කරනවා චක්කු විඥානං අනිච්චං. ඒ ඇහැයි රූපයයි හින්දා යම්කිසි සිතක් පහළ වෙනවා නම් ඒකට කියනවා චක්කු විඥානය කියලා. එහෙම විඥාන කීයක් තියෙද? හයක් තියෙනවා. එකම විඥානය හටගන්න තැන් හය ආනුව නම් හයකින් අපි සඳහන් කරනවා. දැන් හිතන්න දර ඇසුරු කරගෙන ගින්න හට ගන්නකොට කොහොමද අපි කියන්නේ? දර ගින්න. ගොම ඇසුරු කරගෙන ගින්නක් හටගත්තොත් ගොම ගින්න. අපි හිතමු ඊළඟට පිදුරු ඇසුරු කරගෙන හටගත්තොත් පිදුරු ගින්න. එකම ගින්න හට ගන්න තැන් අනුව අපි නම් දෙනවා. එකම හිත ඇහි පහළ වෙනකොට චක්කු විඥානය. විඥානය කියන්නේ හිත කියන එක. ඊළඟට එකම ස්වභාවයෙන් යුක්ත දැනගැනීමේ ස්වභාවයෙන් යුක්ත හිත කනේ පහළ වෙනකොට සෝත විඥානය. නාසයේ පහළ වෙනකොට ගහන විඥානය. දිවේ ජීවහා විඥානය. කයේ පහළ වෙනකොට කාය විඥානය. මනස ඇසුරු කරගෙන පහළ වෙනකොට මනෝ විඥානය. එකම සිත හටගන්න තැන් අනුව නම් දීලා තියෙනවා. එතකොට හයක් වෙනවා. එතකොට අන්නේ රූප දැනගැනීමේ හිත කියන එක. හරිද? හැම මොහොතකම වෙනස් වෙනවා. එහෙනම් වෙනස් වෙන එවන් වූ හිත, එවන් වූ විඥානයක් හිතක් පිළිබඳව ඇලීම් සහගතව වාසය කළොත් අපට දුක් උපදිනවා. එහෙනම් මේ සම්බන්ධව තියෙන ඇලීම දුරු කරන්න කියනවා. ඊළඟට සඳහන් කරනවා ඇහැයි රූපයයි චක්කු විඥානයයි හේතු වල මොකද්ද සකස් වෙන්නේ? සිතුවිල්ලක් උපදිනවා. ඒ සිතුවිල්ලට කියනවා ස්පර්ශය කියලා. ස්පර්ශයත් වෙනස් වෙනවා. අනිත් ස්වභාවය තමයි ඇති. ඒ වෙනස් වෙන ස්පර්ශයට අපි ඇලී ගැලී ඉන්නවා නම් දුක පිණිස ඒක බලපානවා. ඒ හින්දා ඒ ස්පර්ශය ගැන තියෙන ඇලීම දුරු කරන්න කියනවා. ඊළඟට සඳහන් කරනවා ඒ ස්පර්ශයෙන් හින්දා තවත් සිතුවිලි උපදිනවා. ස්පර්ශයේ හේතු වෙලා උපදින ප්‍රධාන සිතුවිලි ස්වභාවයක් තමයි වේදනා කියන්නේ. සුව විඳීම්, දුක් විඳීම්, උපේක්ෂා සහගත විඳීම් හිතේ හටගන්නා ඒව ස්ථිරයිද? දැන් ජීවිතේ විඳ සැප විඳීම් කොච්චරද? බල බල අහ අහ විඳ විඳ මතක් කර කර දැන් ඒ එක සුව විඳීමක් අර ළඟ තියෙනවද? ඒ හැම එකක්ම අනිත් ස්වභාවයටපත් වුණා. එතකොට ජීවිතේ වින්දා වූ දුක් ස්වභාවයන් දුක් සහගතව යම් මරමුණක් විඳිනකොට අපට ඇති වෙනවා දුක් වේදනාව කියලා අපි ඒකට කියනවා. එතකොට ජීවිතේ පුංචි කාලේ ඉඳලා මව කුසේ ඉදි දුක් වේදනා අත්දැක්ක අපි. අපි තු මව කුසේ එළියට ආවට පස්සේ දැකපු රූප සම්බන්ධව දුක් වේදනා හටගත්ත කියලා. ඒ දුක් වේදනා වලට මොකද උනේ? අනිත්‍ය ස්වභාවයටමපත් වුණා. එතකොට යම් කිසි උපේක්ෂා වේදනා විඳනනම් ඒවත් අනිත්‍ය ස්වභාවයටපත් වෙනවා. එතකොට අනිත්‍ය ස්වභාවයටපත් වෙන විඳීම් ගැන ඇලීමෙන් කටයුතු කරනවා නම් ඒක අපට දුක පිණිසයි. ඒ හින්දේ වේදනා ගැන ඇලීම දුරු කරන්න. ඔන්න ඕක තමයි සාරය. ඇහැ අනිත්‍යයි ඇහැ ගැන තණ්හාව දුරු කරන්න. රූපය අනිත්‍යයි රූපය ගැන තණ්හාව දුරු කරන්න. චක්කු විඤ්ඤාණ අනිත්‍යයි ඒ චක්කු විඤ්ඤාණ ගැන තියෙන ආලය දුරු කරන්න. ස්පර්ශය අනිත්‍යයි ස්පර්ශය ගැන තියෙන කැමැත්ත දුරු කරන්න. ස්පර්ශය හේතුලා උපදින යම්තාක් වේදනා තියෙනවා නම් ඒ වේදනා ගැන තියෙන තණ්හාව දුරු කරන්න. දුරු කරන්න තමයි අපි භාවිතා කරන්නේ අනිත්‍ය සංඥාව. දැන් මං කියන හැගණිතක තණ්හා නැති කරන්න කියලා. පුළුවන්ද? ඔය බාහිර දරුවන්ගේ රූප, සාමියාගේ රූප, භාර්යාගේ රූප, වාහනේ තියෙන රූප ආදී ඇහැට ගෝචර රූප ගැන තියෙන තණ්හාව නැති කරලා නිදහසේ ඉන්න කියනවා. ඉන්න පුළුවන්ද එහෙම? බෑ. එහෙම අදිස්ථානයෙන් ප්‍රාර්ථනාවෙන් අපිට එහෙම ඇලීම් දුරු කරගන්න බෑ. ඇලීම් දුරු වෙන්න නම් දුරු වෙන විදිහේ හේතු සකස් කිරීමක් සිද්ධ කරන්න ඕනේ. අපි හිතමු දරගින්නක් තියෙනවා. අපි ඉස්සරහට වෙලා ප්‍රාර්ථනා කරන ගින්න නිවෙන්න ඕන. ගින්න නිවෙන්න ඕන කියලා. නෙමෙයිද? නෑ. හැබැයි දර ඇද්දොත් මොකද වෙන්නේ? ආනේ හේතු සකස් කරද්දි ගින්න අඩු වෙලා යනවා. ඒ වගේ අනේ මේ ඇලීමේ හින්දා මං කොච්චර දුක් විඳිනවද? මේ ඇලීම් නැති වෙන්න ඕනේ. මේ දරුවන්ට තියෙන ආදරය නිසා මං කොච්චර විඳවනවද? අනේ මේ ආදරය නැති වෙනව නම් එතකොට ඒ ඇලීම් දුරු වේද? නෑ. අනේ ඇලීම් දුරු වෙන විදිහට මොකද කරන්න ඕනේ? අනිත්‍ය සංඥා ආදිය භාවිතා කරන්න ඕනේ. දැන් අපි බලමු කොහොමද මේක මේ ආයතන 6 මැසුරු කරගෙන කරන්න කියලා. ඉස්සෙල්ලම ගමු බුද්ධ දේශනාවේ තියෙන විදිහට උන සඳහන් කළානේ චක්කුං කෝරා දනිච්ඡං කියලා අපි ඉස්සෙල්ලම ඇහැගමු. අපි මේ ලෝකය බෙදනවා ලෝක කියන්නේ ලෝක කියන එකේ අර්ථය දේශනාවේ සඳහන් වෙලා තියෙන්නේ කැඩිලා බිඳිලා paluduලා යනවනම් ඒකට ලෝක කියනවා. දැන් මේ පෘථුවියටත් අපි කියන්නේ නැද්ද එහෙම? පෘථුවියටත් අපි කියනවා ලෝක කියලා. මේ පෘථුවිය කියන්නේ දවසක මේ කපුරු බෝලයක් පිච්චුවම මේ කපුරු බෝලයක් පිච්චුවම මොනවද ඉතුරු වෙන්නේ? මුකුත් ඉතුරු වෙන්නේ නැහැ. අන්න ඒ වගේ පෘථිවි ධාතුව කියලා කියන්නේ කපුරු බෝලයක් පිච්චුවා වගේ විනාශ ස්වභාවයටපත් වෙන එකක්. එතකොට ලෝක කියන එකේ ප්‍රධානත්වය තමයි කැඩිලා බිඳිලා පාළුඳලා විනාශ වෙනවා කියන අර්ථය. එහෙනම් මේ ඇහැ කියන්නේත් ලෝකයක්. ඇයි ඇහැට ලෝකය කියන්නේ? ඒක කැඩිලා බිඳිලා පාළුඳ වෙලා යන නිසා. ඇහැට පේන රූප කියන්නේ රූප ලෝකයක්. ඇයි මේ රූප ලෝකය කියන්නේ රූප හැම එකක්ම කැඩිලා බිඳිලා පාළුඳලා විනාශ වෙන හින්දා. අපි ඉස්සෙල්ලාම ගමු රූප ලෝකය. එක එක්කෙනා මේ ලෝකයේ තුල ජීවත් වෙද්දී එක එක්කෙනාට ප්‍රිය මනාප සොඳුරු රූපයන්ගේ විවිධත්වයක් තියෙනවා. රූපයන්ගේ විවිධත්වයක් තියෙනවා. එක එක්කෙනාගේ හිතගත්ත රූපයන්ගේ විවිධත්වයක් තියෙනවා. ඒ වගේ දැන් Tamanටත් මේ ලෝකේ තණ්හාවෙන් දෘෂ්ටියෙන් උපාදාන වෙච්ච රූප ලෝකයක් නැද්ද? නේද? කුඩා රූප කණ්ඩායමක් ලෝකයක් Tamanට තියෙනවා. يعني දරුවගේ රූපය Tamanට උපාදාන වෙච්ච ඒවා. ස්වාමියාගේ රූපය, භාර්යාගේ රූපය, අම්මා තාත්තගේ රූපය, සහෝදර සහෝදරයන්ගේ රූපය ආදී Tamanට උපාදාන වෙච්ච රූප ලෝකයක් තියෙනවා. ඒ රූප ලෝකයේ තියෙන ප්‍රධානම ලක්ෂණය තමයි ඇතිවීමත් වෙනස් වීමත් නැතිවීමත්. ඒ රූප ලෝකයේ තියෙන ප්‍රධානම ලක්ෂණය තමයි ඇතිවීම වෙනස් වීම නැතිවීම. දැන් අපිට ඉස්සෙල්ලාම අම්මා කියන රූප ලෝකය හමු වුණේ මව් කුසෙන් එළියට ආවට පස්සේ. මව් කුසෙන් එළියට ආවට පස්සේ අම්මා කියන රූප ලෝකය ඇහැට පේන්න පටන් ගත්තා. තාත්තා කියන රූප ලෝකය Tamange ඇහැට පේන්න පටන් ගත්තා. එතකොට Taman විවාහ වුණා නම් ඒ ඉස්සෙල්ලා මේ Tamange ස්වාමියා දැකපු දවස තමයි ඒ රූප ලෝකයේ සම්බන්ධව Tamanට උපාදාන හටගත්තු දවස. තමා විවාහ වුණා නම් ඒ භාර්යාව ඉස්සෙල්ලාම දැකපු දවසේ තමා ඒ රූප ලෝකේ සම්බන්ධ තමන්ට උපාදාන හටගත්තේ. ඉස්සෙල්ලාම තමන් දරුවෙක්ගේ මුහුණ දැක්කනම් එදා තමා ඒ ඇහැට පෙනුණු රූප ලෝක සම්බන්ධ උපාදාන හටගත්තේ. එතකොට යම් කෙනෙක් හොඳට භාවනාවට ගිහිල්ලා මෙනෙහි කරනවා අන්න ඒ රූප ලෝකය අම්මා කියන රූප ලෝකේ ඉස්සෙල්ලාම දැකපු දවසේ ඉඳලා ඒ රූපේ නිරන්තරයෙන්ම සිද්ධ වෙනව ඇතිවීම වෙනස් වීම නැතිවීම. දැන් සාමාන්‍යයෙන් අපිට මේ කෙනෙක්ගේ ඇතිවීම වෙනස් වීම නැතිවීම මොහොතක් මොහොතක් පාසා සිදු වෙනවා කියලා ඇහුවට ඒක පේනවද අපට හැට මොහොතක් මොහොතක් පාසා ඇති වෙන වෙනස් වෙන නැතිවීම අපි දන්න රූප පරම්පරාව කියන්නේ මොහොතක් මොහොතක් පාසා බිදිබිදී බිදිබිදී යන වැඩ පිළිවෙලක් කියලා. නමුත් අපිට මේක අහු වෙන්නේ නැත්තේ ඇහැට. ඒ බිඳී යෑමේ වේගය වැඩි නිසා. අපි තු මෙහෙම ඔන්න අපේ වත්තේ තියෙනවා මේ උදේට පිපිලා හවසට පරවෙන මලක්. උදේට පිපිලා හවසට පරවෙන මලක්. ඒ මලේ මේ ඇතිවීම වෙනස් වීම නැතිවීම සාමාන්‍යයෙන් අපිට දවසක් තුල හොඳට ප්‍රකට වෙනවද නැද්ද? හොඳට ප්‍රකට වෙනවා අපිට මලක් ගත්තට පස්සේ හරියම ප්‍රකටයි මේ මල කියන එක මේ ඉක්මනින්ම වෙනස් වෙලා යනවා කියන එක. හැබැයි ඔය මල පර වෙන්න අවුරුදු 80ක් ගියොත් අපිට ඒ වෙනස් වීම ගොඩක් ප්‍රකට වෙයිද? නෑ. අන්නේ මල වගේ තමයි අපේ අපිට අපේ ඇහැට පේන ඔය දරුවන්ගේ රූප ආදිය. අපි තුම අර දවසකින් ඇති වෙලා වෙනස් වෙලා නැති වෙලා යන මල අවුරුදු 80ක් යනවා කියලා ඒ ඒ සිද්ධිය වෙන්න. එතකොට අපට හරි අමාරුයි නේද ඒක වෙනස් වීමක් අල්ලගන්න. අන්න ඒ වගේ තමයි අපිට මේ පේන ශරීර කියන්නේ. ඒවත් නිකන් අර දිගු කාලෙකින් ඇති වෙලා වෙනස් වෙලා නැති වෙලා යන ස්වභාවයේ මලක් වගේ හරියට. ඒ ඇතිවීම වෙනස් වීම නැතිවීම හැමතිස්සෙම සිද්ධ වුණත් අපිට ඒක ප්‍රකට නෑ ඇහැට. එතකොට තමන්ගේ අම්මා කියන රූපය ගත්තට පස්සේ රූපයේ අන්නේ ඇතිවීම වෙනස් වීම නැතිවීම හැම මොහොතකම සිද්ධ වෙනවා. විශාල වේගයක් තුල ඒක සිද්ධ වෙනවා. එතකොට තමන්ගේ තමන්ගේ ඇහැට ගෝචර වෙච්ච විදියට හරි අන්නේ අම්මා කියන රූප ලෝකයේ ඇති වෙන වෙනස් වෙන නැති වෙන ස්වභාවය නැවත නැවත නැවත නැවත මෙනෙහි කරන්න ඕනේ. එතකොට අම්මගේ රූපය සම්බන්ධව අනිත්‍ය සංඥාව අඩු වෙනවද වැඩි වෙනවද? අම්මගේ රූපය සම්බන්ධ අනිත්‍ය සංඥාව එතකොට වැඩි වෙනවා. හරිද? ඊළඟට අපි ගමු තාත්තා ගන්නවා. තාත්තා කියන චරිතෙත් අපේ ඇහැ ඉස්සරහට ආපු රූප ලෝකයක්. ඒ රූප ලෝකයේත් අපේ ඇහැ ඉස්සරහට ආපු දවසින්දලා මේ මොහොත වෙනකොට කොච්චර වෙනස්කමකට භාජනය වෙලාද? දැන් අපි හිතමු 70 ගණන් වල 60 ගණන් වල ඉපදුණු කෙනෙක් ඉන්නවා කියලා. ඒ කාලේ තාත්තගේ රූපේ කොහොමද දැක්කේ? නේද? කළු කොණ්ඩේ හරිද? දිදුලන සම නේද? තාත්තා අම්මේ දවස්වල හරි කරිසරයි නේද? ඒ වගේ රූපේ හරීම මේ සොඳුරු ස්වභාවයක් තිබ්බා. නමුත් 2018 වෙද්දි මොකද දැන් තත්ත්වය? ඔව් ඔක්කොම වෙනස් වෙනවා. ඒ රූපය ආත්මසින්ම වෙනස් වෙලා. හැබැයි Tamanට මොහොතක් මොහොතක් පාසා එක පෙනුනේ නම් නැහැ. නමුත් ඒක හැම මොහොතකම ඇති වෙලා වෙනස් වෙලා නැති වෙලා යන ස්වභාවයේ රූප પરම්පරාවක් විදියට තමයි මේ පවතින්නේ. එතකොට අන්න ඒ විදිහට ඒ අම්මගේ රූපේ තාත්තගේ රූපේ තියෙන ඇතිවීම වෙනස් වීම නැතිවීම අරමුණු කර කර අරමුණු කර කර හඳුන ගන්නකොට හඳුනා ගන්නකොට අනිත්‍ය සංඥාව බලවත් වෙනවා. තමන්ගේ දරුවා ඉස්සෙල්ලාම කුසට ආපු දවසේ ඉඳලා මව කුසෙන් එළියට ආපු දවසේ ඉඳලා ඒ දරුවේ රූපෙටත් ඕකමද නැද්ද උනේ? මේ දැන් අපි හිතමු අම්මගේ හරි තාත්තගේ හරි වයස මේ වඩා අවුරුදු 80යි කියලා. ලොකු පුතාගේ වයස කීයද එතකොට? අවුරුදු 40යි. සමහරට 50ක් වෙන්න පුළුවන්. එතකොට තමයි ඉස්සෙල්ලාම අර අතට දරුවා ආපු දවසේ තිබ්බ රූපේ මොකද වෙලා තියෙන්නේ? සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා. එතකොට අන්න ඒ විදිහට මේ දරුවන්ගේ රූපය තමගේ ස්වාමියා වුණත් එහෙම තමයි තියෙන්නේ. ඒ රූපයත් නිරන්තරයෙන්ම වෙනස් වෙනවා. නේද? විවාහ වුණ මුල් කාලා වගේ දැන් මේ රූපය. <laughs> නේද? එතකොට මේ ඒ රූපේ තියෙන වෙනස් වෙන ස්වභාවය තමන්ගේ ලෝ තමන්ගේ ඇහැට ඉස්සෙල්ලාම ඒ රූප ලෝකේ අරමුණු වෙච්ච දවසේ ඉඳලා වෙච්ච වෙනස්කම් හොඳට මෙනෙහි කරන්න ඕනේ. ඒ රූප ලෝකය ඇති වෙනවා වෙනස් වෙනවා නැති වෙනවා කියලා නැවත නැවත නැවත නැවත මෙනෙහි කරන්න ඕනේ. එතකොට මේ රූප සම්බන්ධව තමන්ගේ හිතේ අනිත්‍ය හැඟීම චුට්ටු චුට්ට වැඩෙන්න පටන් ගන්නවා. අනිත්‍ය හැඟීම වැඩෙනකොට නිත්‍ය හැඟීමට මොකද වෙන්නේ? අඩු වෙනවා. ඒක පැත්තකින් දැන් හිතන්නකෝ එක පැත්තකින් අපිට හොඳට තරහ යන්න පටන් ගත්තොත් මෛත්‍රිය හැඟීමට මොකද වෙන්නේ? ඔව් ඒක අඩු වෙලා අඩු වෙලා අඩු වෙලා යනවා. මෛත්‍රී හැඟීම වැඩි වුණොත් ව්‍යාපාද සහගත හැඟීම අඩු වෙලා අඩු වෙලා අඩු වෙලා යනවා. එහෙනම් අනිත්‍ය සංඥාව වැඩි වෙනකොට නිට්ටය සංඥා අඩු වෙනවා. ඒක ඊටේ ධර්මතාවය. එතකොට අන්නේ විදිහට රූප ලෝකයේ අනිත්‍ය ස්වභාවය රූප ලෝකය එක එක්කෙනා වෙන වෙන මාර්ගෙන් ඇති වෙනවා වෙනස් වෙනවා නැති වෙනවා කියලා ඊටාම නිදහසේ කල් අරගෙන මෙනෙහි කරන්න ඕනේ. ඔය ගිරිමානන්ද සූත්‍රවල වගේ එහෙම අනිත්‍ය සංඥා ගැන කියද්දී විග්‍රහ කරලා තියෙන්නේ අරඤ්‍යගතෝවා රුක්කමූලගතෝවා ශුඤ්ඤාගාරගතෝවා කියලා. ඉති පරිසංචික්කති කියලා සඳහන් කරනවා. ඒ කියන්නේ අරඤ්‍යගත වෙලා හරි ශුඤ්ඤාගාරගත වෙලා හරි රුක්කමූලගත වෙලා හරි පිරික්සන්න කියනවා. මේ රූප ලෝකාදී අනිත්‍ය ස්වභාවයෙන් යුක්තයි කියලා. ඒක භාවනාමය වශයෙන් කරන්න ඕන දෙයක්. ඊළඟට ඒ රූප දකින ඇහි ස්වභාවය මොකද්ද? ඒකත් හැම මොහොතකම ඇති වෙනවා, වෙනස් වෙනවා, නැති වෙනවා. ඒ චක්කු ලෝකය කියන එකත් ඇති වෙනවා, වෙනස් වෙනවා, නැති වෙනවා. ඒ අනිත්‍ය ස්වභාවයටයි ති ඇහැ. අනිත්‍ය ස්වභාවයටයි ති රූපත් හේතු වෙලා පහළ වෙන හිත ඒක නිට්ටයද? ඒකත් අනිත්‍යයි. ඊළඟට ඒ තුන සංයෝග වෙනකොටම උපදින ස්පර්ශය කියන සිතුවිල්ල ඒකත් අනිත්‍යයි. ඊළඟට ඒවා හින්ද උපදින වේදනා නේද අපි හිතමු සුව වේදනාවක් කියලා. ඔව් ඒ කියන්නේ අපිට සුව වේදනාවක් කියලා කියන්නේ රූපාරම්මණය සුවසහගත වළඳන විඳින සිතුවිල්ල. ඒකට කියන සුව වේදනාව කියලා. පිනායන ගතියක් වගේ සමහර රූප දැක්කම තියෙන. සැපසහගත ස්වභාවයක්. ඒකට කියනවා සුඛ වේදනාව කියලා. එතකොට මේ සුඛ වේදනාව කියන්නේ ඇති වෙන වෙනස් වෙන නැති වෙන ස්වභාවයක. මේක අපේ ජීවිතේම අපිට අත්දකින්න පුළුවන්. අපි හිතමු වරු දෙකක් විතර කෑම නොකා ඉන්නවා අපි. උදේ එකක් කන්න නැහැ, දවල්ටත් කන්න නැහැ, තේ තේ ටිකක්වත් නැහැ. රැයට කන්න මේසෙට වාඩි වෙනවා. හරිද? කැමති කෑම මේ මේසෙ තියෙනවා. හරිද? බත් තියෙනවා, පොළොස් ඇඟුල තියෙනවා. මාළු ඇඟුල් කියලා තියෙනවා. හරිද? කැමැතිම රස මසුරු ටික මේසෙ තියෙනවා. දැන් ඉතින් මේ ඉස්සෙල්ලාම බත් කට ගද්දි කොහොමද ඇති වෙන සුවය? නේද? ලොකු සුවයක් ඇති වෙනවා. දැන් ඉතින් මේක එක දිගට එක දිගට එක දිගට පැයක්ම කරන් දුනොත් පැය අවසාන වෙද්දි මොකද වෙන්නේ අපිට? නේද? අර සුව වේදනාව වෙනුවට දුක් වේදනාව උපදින්නේ. ඒ කියන්නේ සුව වේදනාව කියන්නේ ස්ථිර එකක් ස්ථිර එකක් නෙවෙයි. එතකොට අන්න ඒ වගේ අපිට ඇහැට දැකපු රූප තියෙනවා. ඒ ඇහැට දැකපු රූප නිසා අපට ඇතිවෙච්ච සුවදායි ස්වභාවය ස්ථිරවම තිබ්බද? දැන් දරුවෙක් ඉස්සෙල්ලා මතට ඉද්දී කොහොමද එන සුවය? ඒ රූප ලෝකයේ ඇහැට අරමුණු වෙනකොට පුදුමාකාර සුව වේදනාවක් එනවා. නමුත් ඒ සුව ඒ සුව වේදනාව හැම්පිස්සෙම තියෙනවද? නෑ. වෙලාවකට මහා දුක් වේදනා. වෙලාවකට සැපක් නෑ දුකක් නෑ. ළමයා දකිද්දි. හරිද? ස්වාමියා දකිද්දිත් එහෙමයි. භාර්යාව දකිද්දිත් එහෙමයි. ජීවිත කාලේ පුරා දැන් බලන්න ඉස්සෙල්ලාම ගෙදරට ලොකු සීතකරණයක් තියෙනවා. තට්ටු තුනක විතර. ඉතින් ඔය ගෙදරට ගෙන ආපු දවසේ කොහොමද ඇති වෙන සුව වේදනාව? ඒකත් රූප ලෝකයක්නේ. හරි සුවයක් ඇති වෙනවා. දැන් ඒ ගැන වගේ වැඩක් නෑ වගේ. ඒ කියන්නේ සුව වේදනාව අනියත ස්වභාවයටපත් වෙලා යනවා. ඒ සුව වේදනාව කියන්නේත් ඇති වෙන වෙනස් වෙන නැති වෙන ස්වභාවයක. ඊළඟට දුක් වේදනාව කියන්නේත් එහෙමයි. ඇහැට පේන රූප ලෝක සම්බන්ධ උපදින දුක් වේදනාවක් තියෙනවා. එතකොට අපි හිතමු තමන්ගේ ජීවිතයේ රූප ලෝකයට අයත් දරුවෝ නිසා දෙමව්පියෝ සහෝදර සහෝදරියෝ ආදරය කරන අය හින්දා ඒ රූප හින්දා හිතේ දුක් වේදනා හටගත් අවස්ථා තියෙනවා. ඒ දුක් වේදනාවලට උන දේ තමයි ඇතිවීම වෙනස් වීම නැතිවීම. ඉතින් මෙන්න මේ විදිහට යම් කිසි කෙනෙක් ඇහි ඇතිවීම වෙනස් වීම නැතිවීම බාහිර රූප ලෝකයේ තියෙන ඇතිවීම වෙනස් වීම නැතිවීම ඊළඟට චක්කු විඥානයේ ඇතිවීම වෙනස් වීම නැතිවීම. ස්පර්ශයේ ඇතිවීම වෙනස් වීම නැතිවීම. ඊළඟට විවිධ වේදනාව නැතිවීම වෙනස් වීම නැතිවීම නැවත නැවත නැවත නැවත මනසිකාර කරන්න මනසිකාර කරන්න ඒක යෝනිසෝ මනසිකාරයක් වෙනවා. මේ මනසිකාරය කෙරෙන්න කෙරෙන්න කෙරෙන්න කෙරෙන්න යාගේ ප්‍රඥාව හේවත් අනිත්‍ය පිළිබඳ අවබෝධය වැඩි වෙනවා. අපි හිතමු එයා ඒක දානවා කනටත්. දැන් මේ දේශනාවේ තියෙනවනේ. බුදුන් වහන්සේ දේශනා කරලා තියෙන විදිහට කන කියන්නේත් ලෝකයක්. කනට ඇහෙන ශබ්ද කියන්නේ ශබ්ද ලෝකයක්. එතකොට ඒ කන කියන්නේ ඇති වෙලා වෙනස් වෙලා නැති වෙලා යන එක. ශබ්ද ලෝකය කියන්නේ ඇති වෙලා වෙනස් වෙලා නැති වෙලා යන එක. ඊළඟට ඒ කනයි සද්දයි හින්දා යම්කිසි හිතක් පහළ වෙනවා නම් ඒ හිතක් ඇති වෙලා නැස්ර නැති වෙලා යනවා. දැන් බනහනකොට මොකද වෙන්නේ? මේ බණ අහනකොට ওই පැත්තේ සෝත සෝත විඥාන පහළ වෙනවා. ශබ්ද ඇසීමේ සිත් පහළ වෙනවා. පහළ වෙන පහළ වෙන හිත මොකද වෙන්නේ? අනිත් ස්වභාවයටපත් වෙනවා. ඒකයි මුකුත් නෑ වගේ දැනෙන්නේ. ඇහෙන දේ නිත්‍යව තියෙනවා නම් ජීවත් වෙන්න පුළුවන් අපිට. නේද? දැන් අපි තුමු කවුරු හරි පරුත වචනෙන් බනිනවා. දැන් පරුත වචනෙන් බනිනකොට අපිට ඇහෙන දේ නිත්‍ය නම් කවදාවත් සැනසීමෙන් ඉන්න හම්බෙන්නේ නැහැ. හරිද? ඇයි අර බැනීමත් එක්ක ඇති වෙච්ච දැනීම එක දිගටම තිබුණොත් එහෙම නේද? පරසවතර නැවත නැවත නැවත නැත් දැනෙනවා කියන්නේ නේද? එතකොට අපට පේන හැම දෙයක්ම වගේම ඇහෙන හැම දෙයක්ම අනිත්‍ය ස්වභාවයටපත් වෙනවා. සෝත විඥාන අනිත්‍ය ස්වභාවයටපත් වෙනවා. ඒ වගේමයි ඒ කනයි, ශබ්දයි, චක්ක විඥානයි හින්දා යම්කිසි ස්පර්ශයක් හට ගන්නවා නම් ඒකත් අනිත්‍ය ස්වභාවයටමයි අයිති. ශබ්ද ලෝකයේ හිඳ යම්කිසි සුව වේදනාවක් උපදිනවා නම් ඒත් අනිත්‍යයි. සැප දුක් වේදනාවක් උපදිනවා නම් ඒත් අනිත්‍යයි. උපේක්ෂා ඇති වෙනවා නම් ඒත් අනිත්‍යයි. මේ විදිහටම අනිත් හතර දිහත් බලන්න ඕනේ. නාසය, නාසයට දැනෙන ගන්ධ, ඔව් ඊළඟට නාසය අසුරු කරගෙන පහළ වෙන ගාහන විඥාණය, ඊළඟට ගාන සම්පස්සජය, ගාන සම්පස්සේ ඊළඟට ගාන සම්පස්සජ වේදනා. ඒ වගේ දිවත් දිවට දැනෙන රසයත් ඊළඟට ජීවහා විඥානයත් ස්පර්ශයත් ඒ වේදනාත් කයත් කායට දැනෙන ස්පර්ශ ලෝකයත් කාය විඥානයත් ස්පර්ශයත් වේදනාත් ඊළඟට මනස මනසට දැනෙන්නේ සිතුවිලි මනසට සිතුවිලි දැනෙනවා කියන්නේ මොකද්ද දැන් අපි හිතමු අපි හිතමු අපේ හිතේ ආදරයක් හටගත්ත කියලා දරුවෙක් ගැන. දැන් අපි අඳුන ගන්නව නේද දරුවා ගැන ආදරයක් මේ වෙලාවේ තියෙනවා කියලා. ඒ දරුවා ගැන ආදරයක් තියෙනවා කියලා අඳුනගන්න ඒ ආදරේ අපි දැනගත්තේ කොහොමද? අන්න මනෝවිඤ්ඤාණය. මනෝවිඤ්ඤාණයෙන් වෙන්නේ සිතුවිලි දැන ගැනීම. තරහක් දැන් දැන් තරහට ගත්තම අපිට දැනෙන්නේ පිච්චෙනවා වගේ. ඒ දැනීමෙන් අපි අඳුනගන්නා තරහක් ඉරිසියාවක් හටගත්තොත් අපිට ඉරිසියාව දැනෙන්නේ මනෝවිඤ්ඤාණය නිසා. මනෝවිඤ්ඤාණයෙන් තමයි අපි සිතුවිලි දැනගන්නේ. ඒ දැනගන්න සිතුවිල්ල හඳුනගන්නේ සංඥාවෙන්. ඒ හඳුනගත්ත සිතුවිල්ල දැනගත්ත සිතුවිල්ල අවබෝධ කරන්නේ ප්‍රඥාවෙන්. අපි හිතමු ආදරය දැනගන්නේ මනෝවිඤ්ඤාණයෙන්. ආදරය කියලා හඳුනගන්නේ සංඥාවෙන්. ඊළඟට ඒ ආදරය අනිත්‍යයි කියලා දැකගන්නේ ප්‍රඥාවෙන්. හරිද? එහෙමත් අපිට අවබෝධය තියෙන්න ඕනේ. අන්නේ මනසත් මනෝවිඤ්ඤාණයත් මනසට අරමුණු වන සිතුවිලිත් ඇති වෙලා වෙනස් වෙලා නැති වෙලා යනවා. රූප ලෝකයටත් වඩා වේගයකින් ඒ සිතුවිලි ආදී අනිත්‍ය ස්වභාවයටපත් වෙනවා. ඒ වගේ මනෝ සංපස්සයත් අනිත්‍ය ස්වභාවයටපත් වෙනවා. ඒ මනෝ සංපස්සේ හින්දු උපදින සුව උපේක්ෂා දුක්ඛ ආදී වේදනා අනිත් ස්වභාවයටපත් වෙනවා. දැන් මේ විදිහට පස්සාකාර පස්සාකාර ඇහැ රූපේ චක්කු විඥාන ස්පර්ශ වේදනා කියන පස්සාකාරයකට හය පොලක්. ඒතර 30ක් වෙනවා. ඇති වෙනව වෙනස් වෙනව නැති වෙනව කියලා නැවත නැවත නැවත නැවත නැවත නැවත භාවනාමය වශයෙන් මෙනෙහි කරද්දී අනිත්‍ය සංඥා මොකද වෙන්නේ? එන්න එන්න එන්න එන්න එන්න එන්න වැඩි වෙනවා මෙයාගේ හිතේ. අනිත්‍ය හැඟීම බලවත් වෙනවා. නিত্য හැඟීම දුබල වෙනවා. ඊළඟට මේ විදිහට මේ අනිත්‍ය හැඟීම තුලම අනිත්‍ය සංඥාව තුළම වාසය කරන්න වාසය කරන්න මෙයාට අවසානයේදී දැනෙනවා පින්නත් මේ මේ මේ 30 කියන්නේ මේ මුළු ලෝකෙම. ඔය 30ට මුළු ලෝකෙම අඩංගුයි. මේ මුළු ලෝකෙම ඇති වෙලා වෙනස් වෙලා නැති වෙලා යන එකක් කියලා අස්සක් මුල්ලක් නෑරම අනිත්‍ය සංඥාව පිහිටන්න පටන් ගන්නවා. ඒ කියන්නේ යාට දැන් බලන්න ඇහැ, රූප, චක්කු විඥාන, කන, ශබ්ද, චක්කු විඥාන කියන මේ අභ්‍යන්තර සහ බාහිර සියල්ලම දැන් අනිත්‍ය වශයෙන් මෙයාට අහු වුණා. අවසානයේදී මෙයාට දැනෙනවා මේ මුළු ලෝකයම ඇති වෙලා වෙනස් වෙලා නැති වෙලා යන ධර්මතා සමූහයක් කියලා. සංස්කාර පින්ඩයක් කියලා. ලෝකේම අරමුණු කළ මෙයාට අනිත්‍ය සංඥාවක් උපදිනවා. අන්නේ සංඥාවේ ඒ හැඟීමේම මොකද කරන්න ඕන? නැවත නැවත නැවත නැවත නැවත නැවත වාසය කරන්න ඕනේ. නැවත නැවත වාසය කරන්න වාසය කරන්න මොකද වෙන්නේ? කාමච්ඡන්දාදිය බැහැර වෙනවා. ඇයි කාමච්ඡන්දිය බැහැර වෙන්නේ? ඇලීම් බැහැර වෙන්නේ? ඇලීම් ඔව් ඇලීම් ඉපදීමට හේතුන රූපයේ අනිත්‍ය ස්වභාවය මෙයා දැක්කා. දැන් පින්නතුන් හිතනද ඒ කියන්නේ අපි මේ අනිත්‍ය දකිනකොට ඇලීම් නැති වෙන එක අපි ඔප්පු කරගන්න ඕනේ. අපි රූපවාහිනී යන්ත්‍රයක් ගන්න යනවා මේ රූපවාහිනී විකුණන තැනකට. ඒ කියන්නේ ඇලීම් නැති වෙන බව අපි දකින්න ඕනේ අනිත්‍ය ප්‍රකට වෙද්දී. හරිද? රූපවාහිනී යන්ත්‍රයක් ගන්න අපි යනවා යම්කිසි ආයතනයකට. ඒ ආයතනයට ගියාට පස්සේ එතන තියෙනවා රූපවාහිනී වර්ග තුනක්. එක රූපවාහිනියකට අවුරුදු 10ක වගකීම. දෙවෙනි රූපවාහිනියට අවුරුද්දක වගකීම. තුන්වෙනි රූපවාහිනියට සතියක වගකීම. අපට ඇලීම ඇති වෙන්නේ වැඩිපුර මොකක් ගැනද? 10. සතියකට මොකද වෙන්නේ? ඒක එපා. ඒ කියන්නේ ඒක ඒක ගැන අපට වටිනාකමක් ඉන්නේ කැමැත්තක් ඉන්නේ මගේ කරගන්න හිතෙන්නේ කියලා නම් යන්න හිතෙන්නේ ඇයි කෙටි කලකින් විනාශ වෙලා යනවා කියලා අපට දුටු මාත්‍රේව අර වගකීම් සහතිකේ දැක්ක ගමන්ම අපිට දැනුණා සතියෙන් ඉවරයි මේක. හරිද? එතකොට ඇලීමක් ඉපදුනේ නෑ. එහෙනම් යමක් කෙටි කාලයක් පවතිනවා කියලා දැනෙනකොට ඇලීමක් ඇති වෙන්නේ නෑ. තිබ්බැලීමුත් නැති වෙනවා. එහෙනම් මේ රූප ලෝකය කියන්නේ මොහොතක් මොහොතක් තුළ ඇති වෙලා වෙනස් වෙලා නැති වෙලා යන කෙනෙක් කියලා දැකපු කෙනාට රූප ලෝකයේ සම්බන්ධව ඇලීමක් උපදීද? ඒකන වටිනාකමක් උපදීද? නේද? මගේ කරගන්න හිතේද? නේද? සතියක් තියෙනවා කියලා දැක්ක ගමන්ම මගේ කරගන්න හිතෙන්නේ නැහැ. හරිද? එතකොට මෙන්න මේ අනිත්‍ය හැඟීම තුළ නැවත නැවත වාසය කරන්න වාසය කරන්න මෙයාට අර තිබ්බ දරුවෝ ගැන තිබ්බ බැලීම්, ස්වාමියා ගැන තිබ්බ බැලීම්, අම්මා තාත්තා ගැන තිබ්බ බැලීම්, ආදරය ආදී හැඟීම් ගැන තිබැලීම් හරිද? ඒ හැඟීම් පවා නේද? මෙයා දැකගත්තා මොහොතින් මොහොත මොහොතක් මොහොතක් පාසා ඇති වෙලා වෙනස් වෙලා නැති වෙනවා කියලා. ඉතින් මේවා දකිනකොට මොකද වෙන්නේ? මෙයාගේ ඇලීම් එන්න එන්න අඩු වෙනවා. ඇලීම් අඩු වෙනකොට හැප්පෙනකොට මොකද වෙන්නේ? අඩු වෙනවා. අපි මුලින්ම කතා කරේ ඇලුණු ඒවත් එක්ක වැඩි කරන රණ්ඩු කරන්නේ. ඒ ඇලීම් නැති වුණොත් ඒ රණ්ඩු නතර වෙනවා. එහෙනම් හොඳට විදර්ශනා වැඩිච්ච දෙමව්පියෝ ගෙවල් වල ඉන්නේ කොහොමද? <laughs> රණ්ඩු නැතුව ඉන්නේ. හරිද? හොඳට භාවනා වැඩසටහන් වලට ගිහිල්ලා බණ අහලා අනිත්‍ය සංඥා ආදී වඩපු අම්මලා හරීම සාමකාමී පෞල් ජීවිතයක් ගත කරන්නේ. ඒ ඇලීම් නැහැනේ. ඇලීම් නැති නිසා ගැතියෙමුත් නැහැ. <laughs> ඒ හොඳට විදර්ශනා කරපු පියවරු තරුණ ඇත්තෝ පවා හරිද රැකියාව කරන තැන gedara dore හරිද ඒ කියන්නේ මේ අනිත්‍ය සංඥාවෙන් අපි වෙනස් වෙන්න ඕනේ අනිත්‍ය සංඥාව ඉපදුනාට පස්සේ ඇලීම් නැති වෙනකොට එයා හරීම සාන්ත මේ නිහතමානී නේද නිහතමානී මේවායේ කැඩීම් බිඳීම් දකිනකොට මාන්නට මොකද වෙන්නේ අටුවෙල යනවා දැන් සමහර අයට කුල මාන්නේ තියෙනවා කුල මාන්නේ කියන්නේ ස්ථිර දෙයක්ද ඒ කියන්නේ ඒ උප්පත්තියෙන් ලැබිච්ච ඒ කුලය කියන්නේ සදාකාලික දෙයක්ද? නෑ ඒකේ අනිත් ස්වභාවය තියෙනවා. සමහර අයට රූප මාන්නය තියෙනවා. රූපෙන් ආමාන්නයටපත් වෙනවා. නමුත් රූපේ අනිත්‍යයි කියලා දකිද්දි මොකද වෙන්නේ? මාන්නේ නැති වෙනවා. නේද? ඒ වගේ එක එක්කෙනා එක එකට මාන්නෙනුත් ඉන්නවා. රැකියාව නිසා, නිලය නිසා මේ සමහර අය නිරෝගී කියලාත් මාන්නෙන් ඉන්නවා. <laughs> නිරෝගී බව කියන්නේ අනිත්‍ය ස්වභාවයටයි එකක්. ඒතර මේ අනිත්‍ය ස්වභාවය දකින්න දකින්න මාන්නාදී කෙලෙස් පවා පහ වෙනවා. පහ වෙනවා, බැහැර වෙනවා, ප්‍රහාණය වෙනවා. එතකොට මේ අනිත්‍ය සංඥාව හොඳට මේ මෙන්න මෙහෙම පුරුදු කරන කෙනා හරීම ඇලීම් වලින් නිදහස් වෙනවා. හරියට කූඩුවක ඉන්න කුරුල්ලෙක් කූඩුවෙන් එළියට ආවා වගේ. දඩුකඩේ ගහපු කෙනෙක් දඩුකඩෙන් එළියට ආවා වගේ. ඇතුළාන්තයේ පුදුමාකාර නිදහසක් තියෙනවා. අනේ නිදහසට දේශනාවල භාවිතා කරන වචනයක් උත්තරීතර හුදකලාව කියලා. ක්ලේශයන්ගෙන් නිදහස්. තණ්හා දෘෂ්ටිමාන වලින් නිදහස්. ගැටීම් වලින් නිදහස්. එතකොට අන්න ඒ වගේ සුවදායි මානසික මට්ටමකට මේ අනිත්‍ය සංඥාව අපිව අරගෙන යනවා. එතකොට මේ අනිත්‍ය සංඥාව කියන්නේ අපි ඒ විදිහට අපේ ජීවිතේටත් එකතු කරගෙන අපි නිදහස් වෙන ගමන් බාහිර සමාජයටත් මුදා හල යුතු වැඩපිළිවෙලක්. මේ ලෝකයේ තුල දැන් බලන්න ආදරය කියන හැඟීම නිසා සියදී නසා ගන්නා ප්‍රතිශතේ ආදරය නිසා සියදී නසා ගන්නා ප්‍රතිශතේ මෙච්චරයි කියලා කියන්න බෑ ආදරය නිසා ජීවත් ඉද්දි මරුණ වගේ ඉන්න අය කොච්චර ඉන්නවද ජීවත් ඉන්නෙත් මැරිලා වගේ ආදරය නිසා වෙනත් කෙනෙක්ගේ ආදරයක් නිසා හරිද එතකොට මේ කෙනෙකුට සමාජයට අවබෝධයක් ආවොත් මේ චිත්තක්ෂණයක් තුල ඇහිපිය ගහන කාලයක් තුල ඕනම හිතක උපදින ආදරයක්. සිංහලද, දෙමළද, මුස්ලිම්ද, බර්ගර්ද, ඉංග්‍රීසිද, තිරිසන් සතාද කියලා දාලා නැහැ, දෙවි කෙනෙක්ද කියලා දාලා නැහැ. ඕනෑම සත්වයකගේ හිතේ උපදින මේ ආදරය කියන හැඟීම සංස්කාරය චිත්තක්ෂණයක් තුල ඇහිපිල්ලමක් ගහන්න කලින් බිඳිලා යනවා. ඇතුළ වෙනස් වෙලා නැති වෙලා යනවා. ඒ වගේ ඇති වෙලා වෙනස් වෙලා නැති වෙලාම යනවනම් ආදරය ඒ ආදරය වෙනස් වෙනකොට ඇයි මිනිස්සු රණ්ඩු කරන්නේ ආදරයේ ස්වභාවය චිත්තක්ෂණයක් තුළ ඇතුළ වෙනස් කරන ඇතුළ යන එක. ඒක සිංහලද මුස්ලිම්ද කියලා අදාළත් නැහැ. ඒ ලෝක ස්වභාවයක්. ඒ ස්වභාවය හැමුවේ ඇයි මිනිස්සු රණ්ඩු කරන්න යන්නේ? වෙනස් වුණා, චපල වුණා නේද? ඔහොමද කිව්වේ කියලා හරිද? ඒ ඒ හැඟීමේ අනිත්‍ය ස්වභාවය පිළිබඳ අවබෝධය නැතිකම. ඒ පිළිබඳ අවබෝධය තියෙනව නම් අනිත්‍යයෙන් ලැබෙන ආදරයන් වෙනස් වුණාට කලබල වෙන්නේ නැහැ. අපි එවැනි දේවල් හමුවේ පවා දුක් විඳමින්, ලතමින්, පිච්චමින් මිශ්‍ර ලැබිච්ච ආදරයන් ගැන හිත හිත හරිද විඳව විඳ වින්නේ හැම හිතකම උපදින අධ්‍යාත්මික වශයෙන් තමන්ගේ හිතේ බාහිර අයගේ තිත්වල උපදින ආදරය මොහොතක් තුළ ඇති වෙලා වෙනස් වෙලා නැති වෙලා යනවා කියන ඇදහිීම, පිළිගැනීම, අවබෝධය නොමැතිකම. ඉතින් සමාජයට ඔය අදහස ගියොත් එහෙම ඇත්තමයි එල්ලිල මැරෙන ප්‍රතිශතය අඩු වෙනවා. වහකන ප්‍රතිශතය අඩු වෙනවා. නිකට යටි තියන් කල්පනා කරන් ඉන්න ප්‍රතිශතය අඩු වෙනවා. නොකාන ඔබ ඉන්න ප්‍රතිශතය අඩු වෙනවා. දැන් මේ මේ ලෝකේ බණ අහන අය තුනක් ඉන්න මේ ලෝකේ. හරිද? බණත් අහනවා. හැබැයි අර ආදරයක් ඒ වෙනස් වුණොත් ඒ ගැනත් දවසේම කල්පනාව. ඒ කියන්නේ දැනුම කියන්නේ එකක්, අවබෝධය කියන්නේ තව එකක්. අවබෝධය කියන්නේ මේ වගේ ඇහැ ඇහැ කියන ස්වභාවය, රූපය කියන ස්වභාවය, චක්කු විඥාන, ස්පර්ශ, ත්‍රිවිධ වේදනා ආදී ඇති වෙනව වෙනස් වෙනව නැති වෙනව කියලා භාවනාවෙන් හරිද? නැවත නැවත මෙනෙහි කිරීමෙන් ඒ අනිත්‍ය සංඥාව වර්ධනය කර ගැනීම තමයි අවබෝධය කියලා කියන්නේ. පින්නන්ත හැම දිනාටම අපි ආශිර්වාද කරන පුණ්‍යානුමෝදනා කරනවා. ගෞරවනීය අපේ නායක ස්වාමීන් වහන්සේ ලොකු ස්වාමීන් වහන්සේ දින හතරක් පුරාවටම අනිත්‍ය සංඥාව පිළිබඳ විවිධ ආකාරයට පින්නතුන් දැනුවත් කළා. ඉතින් අපෙන් ඊටාම සියුම් පුංචිම පුංචි දහම් කාරණා ටිකක් තමයි ඒ ලොකු ස්වාමීන් වහන්සේගේ වැඩපිළිවෙලට මේ එකතු කළේ. ඉතින් අපි ප්‍රාර්ථනා කරන පුණ්‍යානුමෝදනා කරන ආශිර්වාද කරන පින්නන්ත හැම දෙනාට මේ අනිත්‍ය සංඥාව ජීවිතයට එකතු කරගන්නත් ඒක සමාජයට කලන මිතුරන් මිතුරෙක් වශයෙන් ලබා දීමත් ඒ තුළ කුසලයක් උපදවාගෙන මේ ජීවිතය සුවපත් කරන් සසර ජීවිතය සුවපත් කරන් උතුම් නිවනින්ම සැනසෙන්න හැකි වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්칸තු ශාසනං චිරන් රක්칸තු දේශනං චිරන් රක්칸තු මම් පරන්ති